ඒක තේරෙන්න පටන් අර ගන්නකොට තේරෙන්නේ මේක රඳවලා තියාගන්න තැනක් මේ බෑ කියන්න නෑ කියන්න නැති වෙන තාලෙට. අන්න එතෙන්දී ඇති වෙනවා තීරණයකට එන්න වෙනවා. සාමාන්‍ය දාන සීල රැකගෙන බුද්ධඝම් කරගෙන ඉන්නවද නැත්නම් විපස්සනා කරනවද කියන. උඟ දෙනෙක් බොහෝම ආශාවෙන් ආපහු දාන සීලයට ගිහිල්ලා විපස්සනා කරන අයට බයිනවා. ඒ මොකද මේ මේ සියදීනසා ගන්න වැඩක් මේ කරන්න හදන්නේ. මෙච්චර මේ වටිනා බුද්ධහකක් හම්බෙච්චලා පින්දහම් කරගෙන ඉන්නව වෙනුවට මේ අනිත්‍ය පෙනි පෙනි යනවායි කියන. ඉතින් ඒක නිසා එතෙන්දි මේ තීරණ පරිඥාවට එනකොට ওই සම්මසන ඥාන එතෙන්දි සාමාන්‍ය ওই සත්‍ය විසුද්ධි ක්‍රමයට යනකොට කියන්නේ කාංකා විතරන විසුද්ධිය කියලා සැක සංකා දුරු වෙන විදිහට විනිශ්චය කරන්න වෙනවා. අන්නේ විනිශ්චයර තමයි සීලය අවශ්‍ය කරන්නේ. අන්නේ විනිශ්චයර තමයි සෞඛ්‍ය සම්පන්න භාවයක් ඕන කරන්නේ මානසික සහ කායික. ඉතින් ඇත්තට බලනකොට උංගව දෙනකොට ඒක නෑ. මේ දේ දැක්කට පස්සේ ඒ දේ සත්‍ය පෙනිපෙනි මුරගාල මේ සතර මහ භූතයෝ මතුවෙන හැම වෙලාවෙදීම මුරගාල කියන මෙන්න මං ආව ඕන්න මං ගියා. මෙන්න මං ආව ඕන්න මං ගියා. ඒ තියෙද්දිනේ අපි මේක තුලින් මේ මම ස්ත්‍රියාවක් මම පුරුෂයෙක් මම මේමයි අරහෙමයි කියලා අපි මේ නම් වණන් හේතු කරගන්න හදන්නේ මේ තරම්ම වෙනස් වෙන දෙයක. ඒ නිසා මේ තීරණ පරිඥාවට එනකොට නැත්තම් මේ කාංකා විතරණට එනකොට ඒ යෝගාවචරයාගේ හිතේ තිබුණු සංඥාවල් සෑහෙන්න කලවල යන්න පටන් ගන්නවා. ඒක අත්දකින්නේ Taman ඉඳගෙන ඉන්නකොට ඒක පාරටම ගැස්සිලා අවදුනා වගේ අවදි වෙනවා. මං මෙතෙක් කල් හිටියේ ඉඳගෙනද අරමුණේද නැත්ද සතියේද ආනාපාන තිබුණද මොකද්ද කියලා මතක නැති වෙනවා. ඒක පාරට ගැස්සෙනවා. ආයෙසරයක් හිතා ගන්නවා මේ අරමුණෙන් හිත පිට ගිය තැන තමයි මේ කුණේ කියලා. ආය අරමුණේ ටිකක් වෙලා යනකොට ඕන අරමුණ බලහනින් දැද්දිම අරමුණ නැති වෙනවා. ටික වේලාවක් ගිහලා එක පාට ගැසිලා නතර වෙනවා. මෙහි වෙනකොට ඒ යෝගාවචර හිතන්නේ භාවනාව වැරදිලා සතිය නැති වෙලා සමාධිය නැති වෙලා ආනාපානෙ නැති වෙලා ආදි වශයෙන් ඒ අර නිට්ටිය කියපු සංඥාව ඇඟට නොදැනීම හිස් බවකට නැති බවකට ශූන්‍ය බවකට අනිත්‍යත්වයකට යනවා නැවත නිත්‍ය භාවයට එනකොට සහලවනවා. මෙන්න මේ වගේ ලක්ෂණ වගේක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී ඇත්තටම ඒ නීති කමටහන් සුද්ධ කිරීමත් ධර්ම සාකච්ඡාවක් සිදු වුණොත් නම් මේ සක්කාත ධර්ම විනයෙයි හරියට යමක් දැක්කා නම් හරියට දැක්කා නම් ඒකේ පේන්න තියෙන්නේ වහා වෙනස් වෙන සුළු ගතිය. හැබැයි ඒක ගුණුවක පේන්නේ නැහැ, කැටිත්තක පේන්නේ නැහැ, රිත්තක පේන්නේ නැහැ. ඒක ගොනුව විසිර විසිතුරු කරලා විස්තර කරලා විග්‍රහ කරලා බලන්න ඉගෙන ගන්න ඒකට ඕනේ කරනවා වීරිය, ඒකට ඕනේ කරලා තියෙනවා සතිය. ඒක බලාන බලාන ඉන්නකොට මේ සාමාන්‍යයෙන් මේ සතිය වීර්ය එකඟ වෙච්චාම ඒක නිකන් ලේස බීම් එකක් වගේ. ඒ නැත්තම් පාර ජම්බුල කිරනවා වගේ. පාර ජම්බුල කිරන මොන දෙයට වැදුනත් ඒක පුපුරු ගහලා කුඩු කළා. ඒකයි කියන්නේ ඒවට අහු වෙන්න එපයි කියලා. අහු වුණොත් දැන් මේ ෆ්ලෝරසන් ටියුබ් එකක් වටේට ඒ මර්කරි මොනවාද රසදී ආලේපයකින් වට කරලා තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ පාරජම්බුල කියලා. යම් විදියකට ඒ වටේ තියෙන ඒ සුදු පාට එක නැති වුණොත් බැලුවොත් ඇහි ඇහ අඳ වෙනවා. ඇහි තියෙන සේරම සෛල පුපුරු ගන්නවා. කරගන්න බැරි වෙනවා. ඒ වගේ තමයි ඔය දැන් සාමාන්‍ය වතුර පිරිසුදු කරන්න ගන්න අල්ට්‍රා වයලට් රේස් වල තියෙන එක. නමුත් ඒක බැලුවොත් බලමු කෙනාගේ අත් දෙක අඳ වෙනවා. ඒ තරමට මේක වදින වදිනදී පුපුරු ගස්සනවා. ඒ වගේ තමයි මේ ඥාත පරිඥාව හරියට ගියා නම් මේ මතු පිට ලස්සන පේන තියෙන මේ සෑම රිත්තක්ම සෑම ස්කන්ධයක්ම කන්දක්ම ගොනුවක්ම සමූහයක්ම එකින් එක එකින් එක එකින් එක වෙන් කළ බලන්න ගියාට පස්සේ මේ පුංචි එක ඒකක එක කිසිම ස්ථිර භාවයක් නැති බව. වහා කැඩෙන බව දකින්නකොට සැකයක් පහළ වෙනවා. දැහැින සැක සංකා පහළ වෙනවා. මේ බලන්නේ කවුද? පේන්නේ මොනවද? මේවා කියන්නේ කොහොමද? මෙනෙහි කරන්නේ කොහොමද? මේක ආනාපානද? මේක සතියද? මේක සමාධියද කියලා එන්න පටන් ගන්නවා. ඒ තුලින් ගියාට පස්සේ තමයි ඒ යෝගාවචරයට මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා ඊගාවට තවත් කඩයිමක් තීරණාත්මක කඩයිමක් පනින්න ඕන. අන්නේ තීරණ පරිඥාවේදී අද භාවනා කරන ලෝකය 95කටත් වැඩි ප්‍රදේශයක් ආපහු හැරෙනවා. සාමාන්‍යයෙන් කියන අර නුපුරුදු දීකට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි කියලා දාන අසීලත් දීගෙන ඉතින් භාවනා කරන වෙනුවට ගත කරන්න යන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ කට්ටියගේ බණ තමයි අද තියෙන්නේ. එහෙම කට්ටිය තමයි සමාහලාට කමටහන් දෙන්න යන්නේ. ඉතින් ගියාට පස්සේ මොකද වෙන්නේ? සියලු දෙනාම අර නිත්‍ය සංඥාවට සාදු කියලා. සුභ සංඥාවට සාදු කියලා, සුඛ සංඥාවට සාදු කියලා, ආත්ම සංඥාවට සාදු කියලා මේක බුද්ධ ආගමක් බවට පත් කරගෙන බුද්ධ ධර්මයේ යට යනවා. නමුත් සුවක්කාද ධර්මයේ කටයුතු කරන කෙනෙකුට මොනම ක්‍රමයකටවත් මොන අරමුණෙන් පටන් ගත්තත් ඥාත පරිඥාව කියන මේ අරමුණ දිහාම නැවත නැවතත් බලන ගතිය තිබුණොත් ඒ කිසිම අරමුණකට රාගයක් ඇති වෙන්නේ ඕනම රාග රාග නිශ්චිත වස්තුවක් අරගන්න අරගෙන ඉවල ඒක නැවත නැවත බලන්න බලනකොට බලනකොට ඒකේ රාග නිශ්චිත ගතිය නැති ඕනම ද්වේෂ නිශ්චිත වස්තුවකට නැවත නැවත බලනකොට ඒකේ දෝෂ ගතිය නැති වෙනවා කුප්පණ ගතිය නැති ඕනම මෝහනීය දෙයක් බලාගෙන ඉන්නකොට ඒකේ මෝහනීය ගතිය නැති ඒක බලලා දෙවෙනි හැටේ බලා ගන්න බැරි වුණොත් තමයි අපේ හිත උනන්දුවේ නැවතත් රාග නිශ්චිත හැඟුම් ඇති කරගෙන අර නැතිවෙච්ච පාඩුව හිතවිල්ලකින් ගන්න. ද්වේෂෙත් එහෙමයි, මෝහෙත් එහෙමයි. ඒ රාග ද්වේෂ මෝහ නැති අරමුණක් ගත්තත් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුතු වෙලා කියලා ඒකේ තියෙන ආසාව නැති වෙනවා. පහු පහු වෙනකොට නිකන් වැඩේ කොහු කොහු වෙනවයි කියලා කියන්නේ. බැඳපු කට්ටිය ඉතින් ඕක හොඳටම දාන්න. ඉතින් මේක කියනකොට මේ ඥාත පරිඥාට ගැලපෙන්නේ නැහැ, තීර්ණ පරිඥාට ගැලපෙන්නේ නැහැ, සුවක්ඛාත ගතියක් නැහැ වගේ පේ. මෙච්චර ප්‍රසිද්ධ ධර්මයක් මේකේ අලුත් දෙයක් නැහැ. පෙන්වන්න නැති තා කාලක එලෝ එලෝ බලන. පෙන්වන්න පටන් ගත්තාම නැද්දකින් කියලා කියනවා. ඉතින් අර ඒ තියෙන අර ප්‍රියමනාපගාමෙන් අප්‍රියමනාප භාවයට පත් වෙන එක එතෙන්දි තමයි මේ තීන්දුව අවශ්‍ය වෙන්නේ. අන්න ඒකදී අපි ස්ථිර සාර සීලයක කාය සංවරයක වචී සංවරයක පිහිටලා හොඳ මානසික ස්ථාවර භාවයක හිටියොත් ඒ කෙනාට ගොඩ බිමේ ඉන්න කෙනෙක් වතුරේ තියෙන ඔරුවකට ගොඩ වෙනකොට එමීට සීරුමාරු වෙන්න එපායි. වතුරේ තියෙන ඔරුව නිතරම හෙල්ලෙනවා. ගොඩ බිමේට මනස කකුලක් තිබ්බ ගමන් හෙල්ලෙන එකෙන් අපව ගන්නවා කකුල. නමුත් ඒගොල්ලට යන්න නම් අනිවාර්යයෙන්ම මේ වැඩි හැලහලා හලහප්ප ගන්න නැතුව මේ ඝන ස්තරයේ තිබුණ එක තරල ස්තරයට මාරු වෙනකොට සීරු මාරු කරන්න. අන්නේ සීරු මාරුවට අවශ්‍ය කරන ස්ථාවරය තමයි සුපතිත්‍ිත භාවය තමයි සීලෙන් ඇති කළ දෙන්නේ. ඒකේ මානසික සෞඛ්‍යයෙන් ඇති කළ දෙන්නේ. ඉතින් උඟව දෙනෙක් මෙතෙන් යනකොට මානසික දුර්වලතාවටපත් වෙනවා. අර දරා ගන්න බැරි වෙනවා මේ නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි කියක හිටපු දේ බැලින්නම් අනිත්‍යයි නේද කියලා. මෙන්න මේ තීරණ පරිඥාවේදී මම අර කිය විදිහට සෑහෙන ගාණක් අපව වැටිලා ඒ ඇත්තොත් හැබැයි ධර්ම සුවක්හතයි කියලා කියනවා. එතකොට අර 110ක් විතර වගේ විතරයි රස බඳලා තියෙන්නේ සම්පූර්ණ එක රස බලලා නැහැ. නමුත් ඒ ඇත්තන්ට ධර්මයේ රසයක් තියෙනවා. නමුත් මේ තීරණ ප්‍රඥාවෙන් එහාට ගිය කෙනාට මේකේ විශාල ශක්තියක් තේරෙන පටන් අරගනවා. තමන්ගේම අත්දැකීමෙන්, තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන්, තමන්ගේ කය පරිත්‍යාගයෙන්. නැත්නම් මේ කය සහලවනවා. සමහර වෙලාවට සුලසනකට අහුවෙච්ච පරණලක් වගේ සැලෙන්න පටන් ගන්නවා. තමයි දාඩි දාන්න පටන් ගන්නවා. උගුරකට වේලෙනවා. ගැස්සෙනවා. නානා ප්‍රවිධියට මේ තාම ආදරයෙන් ප්‍රේමයෙන් හදාගෙන ආපු මේ කය විශේෂයි මේ ආත්මයේ විශේෂයි සම්පූර්ණ අරහා විනිවිද පේන ගතියකට වගේ ඇත්තටම එච්චර ගැඹුරු පෙනුමක් නෙවෙයි මේ. ඉස්සල්ලාම පේන වෙලාව. ආහන් එතෙන් ගියාම ඇති වෙන මේ පරිඥාව තීරණ පරිඥාව සාමාන්‍යයෙන් කියන්නේ මේ සම්මසන ඥාන උද්‍යප්පේ ඥාන මට්ටමේ වගේ සෑම දෙයක් තුළම හරියට ඊටාම තුනේ පටලයකට ඒක තුනී කරලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දැම්මා වගේ ඒකේ ඔක්කොම හැම අංශුවක්ම නලියන බව. අපි හිතන්නේ මේ නලියන ගතිය ජීවයේ ලකුණක් කියලා. නෑ. ගහක් ගලක් අරගෙන මයික්‍රොස්කෝප් එකට දැම්මත් ඒක ඇතුලේ තියෙන නලියන ගතිය තමයි. ඒ මොකද අර E mc කියලා අර අයින්ස්ටයින් හොලා දුන්නා වගේ හැම ස්කන්ධයක් තුළම ශක්තිය තියෙනවා. මේ ශක්ති මට්ටමට දැක්කට පස්සේ ඒ ශක්තියට කවදාකවත් එක සටහනක සහ එක ආකාරයක ඉන්න බෑ. සටහන සහ ආකාරය පිළිබඳ වගකීමක් නොකියන එක තමයි ශක්තියේ ස්වභාවය. සටහන සහ ආකාරයක් පිළිබඳ වග කියන එක තමයි දේවල තියෙන ස්වභාවය. දැන් භෞතික විද්‍යාවේ දෙයක් ශක්තියක් වඩපත් වෙන එක නම් වංශ අපේ ආගමේ විදිහට කියනවා නම් ධර්මයේ ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් වඩපත් වෙන තැනට ගියාට පස්සේ අර සටහන් සහ ආකාර වලින් කතා කරපු භාෂාව සම්පූර්ණයෙන්ම පච වෙනවා. සටහන් සහ ආකාර වලින් ගත කරන මේ සංඥා ලෝකය සම්පූර්ණයෙන්ම දිය වෙනවා. එතකොට අර මමයි කියලා හිතාගෙන හිටපු ඒ සම්පූර්ණයේ රූප රාමුව නිකන් දිරච්චලියකින් හදලා ලී පාණ්ඩයක් කැටයන් දානවා වගේ දානවා මේ දිරච්චලියෙන් දාන දෙයක් කැටයන් කරන දෙයක් නැත්තේ නෑ. ඔක හිතින්නේ නෑ. අන්නේ වගේ ඉස්සල්ලා මේ තීරණ ප්‍රඥාවට ආවට පස්සේ ඒ යෝගාචරය කවදාකවත් දෙයක් දැක්කට එමතින් අතර වෙන්නේ නෑ. හොඳට නැවත නැවත නැවත නැවත බලලා මේක ඇදහිය හැක්කක්ද මේක ස්ථිර දෙයක්ද, සුබ දෙයක්ද, සුඛ දෙයක්ද, ආත්මයක් තියනවද කියලා හොයන්න බලන්න පටන් අරගත්තට පස්සේ සාමාන්‍ය වයසක යෝගාවචරින්ට නම් කැම එපා වෙනවා. කන්න ගියාම අර වෙනදා වගේ කාගෙන කාගෙන ඉන්න පුළුවන් ගතියක් නැහැ. ඒ වගේම මේ පවුල යත්තන් කෙරේ සුඛෝභෝගී වස්තු කෙරේ නිකන් මා හේ බාන ගතියක් එන්න පටන් ගන්නවා. කලකිරිච්ච ස්වරූපයක් එන්න පටන් අරගන්නවා. ඉතින් ඉතින් gedara කට්ටිය හිතාන්නේ gedarat එක රණ්ඩු වෙලයි කියලා. පිටින් රණ්ඩු. මෙච්චර කල් හොඳට කතා බතා කරලා හිටියා උදේට good morning කියන ඇන්දාට good evening කියන දැන් මොකුත් නැහැ බුම්මගෙන ඉන්නවයි කිය. අම්මතර ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී මේ තීරණේ අර ඇතුලේ තියෙන ධර්මතා තීන්දුවක් විතරක් නෙවෙයි ලෝකයේත් එක්ක ගත කරන කොටත් අපිට සිද්ධ වෙනවා. මෙතෙන්දී තීරණාත්මක විද්‍යයකට අපේ මේ ආධ්‍යාත්මය රැක ගන්න. ඒක නිසා ගිහි ගෙදර වලින් නැත්තන්ට අනිත් ඇත්තට වග වෙන නැත්තන්ට මෙතන විශාල තීන්දුවක් එනවා. තීරණයක් වෙනවා. ආකමැත්තෙන් නමුත් සඳහන් කරනවා මේක ඉතාම තදින් බලපාන්නේ තරුණ තරුණියන්ට. ඇයිසක විද්‍යාත්තු වේලක් දෙලක් මොකා හිතර කවුරක් ගණන් ගන්නෑ. තරහ උනට ගණන් ගන්නෙත් නෑ. නමුත් ওই තරුණ තරුණියන්ට ජීවිතේ තද්ද බල බලපෑමක් එනවා. මේක සමහරුන්ට ඉඳගෙන ආනාපානට භාවනා නොකලත් පෙර කරපු ජම්මගත ලකුණු අනුව මේ ලෝකෙ දිහා බලලම ඇති වෙනවා. මොකද්ද අපි මේ කරන විහිළුව? මොනවද අපි මේ ස්ථිර කරගන්න හදන්නේ කියලා දැන් මම අහලා තියෙන විදිහට ඒක ආධ්‍යාත්මික හොඳ පැත්තක් නෙමෙයි. මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න රටේ තරුණ තරුණයන්ට අධ්‍යාපනයෙන් කියන කිසිම එළවුමක් නැති. ඒකට තේරෙන්නේ නැතුව ඉගෙන ගත්තා කියලා මොකක්ද හම්බෙන්නේ කියලා. ලංකාවෙන් ආපු කට්ටියයි තායිවන්තයෙන් තායිවානෙන් ආපු කට්ටියයි වියට්නාමයෙන් ආපු කට්ටිය හොඳට ඉගෙනගෙන පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙනවා. ඇති මේ අත්තු වෙන්නේ නැහැ. ඒකට තේරෙනවා දැන් අම්මලාට තාත්තලාට වෙලා තියෙන එක. අපිට නම් කාර් දෙකක් ගෙතෙට එනකන් ෆ්‍රිජ් එකක් ගන්න ගන්න ටෙලිවිෂන් එකක් ගන්නකන් සෑහෙන රණ්ඩුවක් තියෙනවනේ. ගත්තට පස්සෙත් පළවෙනි પરම්පරාවට ඕක ලොකු මැජික් තමයි. දෙවෙනි પરම්පරාවට යනකොට නෑ කිසියම් ගන්න දෙයක් නෑ බොල් බව තේරෙනකොට මේකටද මේ මුළු ජීවිතේම කැප කරන්නේ. නහ බොල් බවක් එන්න තියෙනවා. නමුත් ඒක අර ආධ්‍යාත්මයකින් සීලකින් නැත්තම් සෞඛ්‍ය සම්පන්න හිතකින් ලැබුණේ නැත්තම් මේ තේරෙන තීරණ පරිඥාව නාස්තික වෙනවා. සීදීන සාගන්න පැත්තට පරිසර හානි කරන පැත්තට තමන් අධ්‍යාත්මයේ කුඩු ගහලා එහෙම නැත්නම් වෙන සල්ලාලකම් කරලා මේක නාස්ති කරගන්න පැත්තට යනවයි කියන එක ඒ දෙමාප දරුවන්ගේම දෝෂයක් නෙමෙයි. ඒ යුගයේ හැටි. දෙමාපියන් දෝෂ පවරන්නත් බෑ. නමුත් මේක සඳහා අධ්‍යාපනඥයන් මතක් කරන්නේ මෙන්න මේ தත්ත්වෙට එන්නේ ඉස්සල්ලා මේ දරුවෙකුට දවස් 10ක විතර අඩු ගානේ භාවනා මධ්‍යස්ථානට දාලා භාවනා නොකරත් කමක් නැහැ. මෙන්න මෙහෙම දෙයක් ලෝකේ තියෙන බව. ඒක එයාගේ දෝෂයක් නොවන බව. මේක තමයි සත්‍ය බව. ඇහිඳ සලසලා තිබුණොත් ඒ දරුවා ඒක නාස්තියට ගන්න එකක් නෑ කියලා. හරි අමාරුයි මේක කියලා දෙන්න අමාරුයි මොකද හේතුව මම මේ ළඟදී හේතු වුණේ ශාසන ආරක්ෂක බලමණ්ඩලයට තීන්දුවක් යෝජනාවක් කරා අඩු ගන්න මේ දහම් පාසල් යන ළමයෙකුට ඒ දහම් පාසල් ජීවිතය තුළ සුමානක විතර නේවාසික භාවනා වැඩපිළිවෙලට විවෘතකමක් දෙමු කියලා. අනේ හිටපු හාමුදුරුවෝ ඇත්තට උගා ගෞරවයෙන් ඒක පිළිගත්තා. ඊළඟව කවුරු නමුත් මේ යෝජනා කරන කෙනා අවස්ථානුකූල වටිනා යෝජනාවක් කරන්න කියලා. නමුත් කිව්වා ඒ කියන කෙනා දන්නේ නැතුව ඇති සුමාන තුනක් තියා දැන් ළමයෙකුට දහම් පාසල් දෙන්න වරුවක් වෙන් කරගන්න බෑ කිව්වා. ඒ සමේ නොදැනුවත්කමයි මේ යෝජනාවේ පේන්න තියෙන්නේ. ඒ තරම් වැඩ දරුවන්. ඉතින් මොකද කරන්නේ දැන්? කොහොමද අපි මේ මේ වෙනස කැප් එක පුරවන්නේ? ඒක සම්පූර්ණ මානවයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධයාගේ විතරක්වත් මේ අපේ දරුවන්ගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේ තීර්ණ පරිඥාවට එනකොට මහ පුදුමාකාර දෙදරිල්ලක් එනවා. දැන් ඒක ජීවිතේ ළමා කාලේ දක්වාම ඇවිල්ලා තියෙනවා. නිසා ඇමරිකාව වගේ රටවල උත්සාහ කරනවා ඒක ඒකම ඵලයක් තමයි අසහනය කියලා කියන්නේ. ඒකම අතුරු ඵලයක් තමයි පරිසර දූෂණය කියන්නේ. මෙන්න මේකට උත්තර හොයනකොට කවදද ජීවිතේ කවදද අපි මේ මොහ වයසීමා මොකක්ද? කොතනින් එහාට කරන්න පුළුවන් කියලා. ඇත්තට අඩු කරන අඩු කරන ඇවිල්ලා දැන් අවුරුදු 10 මට්ටමේදී වගේ කරන්න පුළුවන් බව තේරුම් ගන්න තියෙනවා. හැබැයි ඉතින් දන්න කියන උපදේශක මණ්ඩලයක් මාර්ගය. ඒ වගේ ලංකාවේ අධ්‍යාත්මඥයෝ, අධ්‍යාපනඥයෝ අවුරුදු 13ත් 19ත් අතර කාලයේදී මේ අධ්‍යාපන ඒ කියන්නේ පාඨමාලාවටම දවස් 10ක 15ක විතර විනිශ්චයක් දීලා අවස්ථාවක් දීලා අපි මේ නිත්‍ය කරන්න හැදුවට සුඛ සුභ ආත්ම වශයෙන් කරගෙන ආවට ඒකේ සම්මුති වශයෙන් සත්‍යයක් තිබුණාට ගැඹුරු ඥාන ඇති පිං ඇති ඇත්තන්ට මේක කොම්බයක් හිස් දෙයක් මේක එන ගහච්ච සෝම් පිටේනක් වගේ දෙයක් කියලා බව තේරුණාට ඒක මානසික දෝෂයක් නෙවෙයි ඒකයි ස්වභාවය කියන එක පෙන්නලා තිබ්බොත් එයත් අට ඒක ලොකු ජයග්‍රහණයක් වෙනවා නිසා මේ තීරණ පරිඥාව ස්වකහාත ධර්ම විනය පිටිල්ලව කන කෙනාට වෙන්නේ ඒ ඇත්තට පෙනුනත් ඒක පේන්නේ නාස්තික දෙයක් විදිහට පරිසරයට හානි කරන දෙයක් විදිහට. මේක හරහා යණ්ඩයි මම නැවතත් මතක් කරනවා මේ සීලක අවශ්‍යතාවය තියෙන සුපතිත්ිත භාවය. ඒ වගේම මානසික සෞඛ්‍යයක් අවශ්‍ය වෙයි. ඒක තිබුණත් මෙතන සෑහෙන වීරත්වයක් ඕනේ. මෙතන සෑහෙන පරිේශන තෘෂ්ණාවක් ඕන කරලා තියෙනවා. ඒක සාමාන්‍ය කියන සූර වේලාමදි මෙතෙන්ට වීර වේලාමදි මෙතෙන්ට ධීරත්වය අවශ්‍ය කරනවා. ඥාන සංප්‍රයුක්ත වීරියක් අවශ්‍ය කරනවා. ඒ නිසා මේ තීරණ පරිඥාවට ගියාට පස්සේ ධර්මය වෙනස්. ඒ නිසා තීරණ පරිඥාට එන්නේ ඉස්සර අපි බුදුන් දැක්කා ධර්මයේ දැක්කා කියලා කිව්වට ඊට වැඩිය වෙනස් උගාවක් මේ රසායනික වෙනසක්, භෞතික වෙනසක්, ජෛව විද්‍යාත්මක වෙනසක් වෙනවා. තීරණ පරිඥා ඥාත පරිඥා දෙකම දැක්ක කෙනෙක් බුදුන් දකින්න හැටි, ධර්මයේ දකින්න හැටි. ඒකදල කවදාකවත් ඉක්ම විනිශ්චයකට යන්නේ හොඳට හොයලා බලලා තමයි කරන්නේ. නමුත් මේ තීරණ පරිඥාව ආව පමණින් ඒ සම්පූර්ණ පෞද්ගලිකත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒකේ රුචි අරුචිකම් වෙනස් වෙන්නේ නැහැ. අභියෝගයට ලක් වෙන එක විතරයි වෙන්නේ. නැත්නම් තියෙන දේ අවුල් අවුල් වේවල් තත්ත්වයට පත් වෙන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ නියම ප්‍රහාණය නැත්තම් මේ මේ දේ මේ මේ විදියට අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් අන්නේ මේ දේවල් ප්‍රහාණය පිණිස කටයුතු කරන වෙලාව එනකොට ධර්මයේ කියන්න බුදුරජාන් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කියන්න උත්සාහ කරපු ගැඹුර තේරෙන්න පටන් අරගන්න එතනයි. බලන බලන දේ මේ විදිහට අනිත්‍යත්වයට දුක්ඛත්වයට අනාත්මයට යොමු වෙනවා නම් එක දෙයක් දිහාවත් හදිස්සියේ තීන්දුවක් කරන්නේ නැති තත්ත්වයටපත් වෙනවා නම් ඒ යෝගාවචරයට ඊට පස්සේ ආගම පිළිබඳව අර්ථකථනය මෙන්න මෙහෙ වෙනසක් වෙනවා. මොකද අපිට දැන් අම්මල දාත්තලා උගන්වන ආගමේ තියෙන්නේ ගුරුවරු කියලා දෙන ආගමේ තියෙන පින් කරපල්ලයි කියන. අහවල් අහවල් දේ කළ යුතුයි කියන. නමුත් ප්‍රහාණ ප්‍රඥාවට යනකොට තියෙනවා නොකළ යුතු දේ නොකිරීමයි ධර්මයේ කියන්නේ. කළන දෙයක් සෑම දෙයක්ම මේ නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් කරන සෑම දෙයක්ම බලාපොරොත්තු සුන්නියකින් කෙලවර වෙනවා නම් හොඳම දේ තමයි නොකල යුතු නොපනත්කම් නොකර සිටීම. අන්න ඉතින්ට යනකොට ආගම සහ ධර්මයේ අතර පැහැදිලි වෙනසක්. එනත ප්‍රතිපදාවේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ වෙනස ඇති වෙච්ච දවසේ තමයි මේ පුද්ගලයා මේ ශක්ති සංස මේ ආරක්ෂා කරන කෙනෙක්. ලද වස්තු ආරක්ෂා කරන කෙනෙක් මිසක් හම්බ කරන්න යන්නෙත් නෑ විනාශ කරන්න යන්නෙත් නෑ. ලැබිච්ච ටික ආරක්ෂා කරන මට්ටමට යනවා. ඒක සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඔය බලවත් උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගියාට පස්සේ ධිකටම නොකලියුතු නොපනත්කම් නොකර සිටීම ඒක සර්වඥාන්සේ සඳහන් කරන්නේ විපස්සනා අනුග්‍රහිතේ වශයෙන් විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ අපිට කුෂි කර්මයේදී උගන්වන්නේ තේවත්තක් වහනකොට මිදිවත්තක් වහනකොට අපලවත්තක් වහනකොට කොච්චර පොහොර වතුර ආලෝකය ලබා දුන්නත් ඒ වැවෙන හැම අත්තකම මල් පල දරන්නේ. එතකොට කප්පාදු බියක් අරගෙන ගොවියා විසින්ම Taman වවන ලද භෝගේ නරක අතු කපන්න වෙනවා. දිරච්චතු අයින් කරන්න කොළ වෙච්චව අයින් කරන්න වෙනවා. අන්න එතකොට විතරක් හොඳ රාමුවක් එකතු වෙලා ඒ හොඳ රාමුව තියෙන හොඳ හයිය හයිය තියෙන අතුවල විතරක් මල් අටගෙන පලාර ගන්න. අන්න ඒ වගේ කප්පාදපී අතර ගැනීමක් තමයි විපස්සනා කරනකොට සිද්ධ වෙන්නේ. ඒකට අපි කියනවා පහාන සංඥාව කියලා. නරක අපිට වැඩක් නැති දේවල් එන්නේ එන්න හලන්න පටන් ගත්තාම මේ සුඛෝපභෝගීත්වයේ ඉබේම නතර වෙනවා. ප්‍රයෝජනේ සලකලා ඇඳුම් අඳින එක ප්‍රයෝජන සලකලා බත් ටිකක් කන එක ප්‍රයෝජන සලකලා බුදියන්න තනක් හදාගන්න එක ප්‍රයෝජන සලකලා බෙහෙත් කරගන්න එකට ගියාම අපිට මෙච්චර වස්තු ඕන කරන්නේ නැහැ. හැබැයි වස්තු තිබුණාට පාඩුවකුත් නැහැ. මොකද මෙව්වට දාස වෙන්න ඕන කමක් නැහැ. එහෙම නැත්නම් මේ අඬහැරියට කියාපෑමට මේ කරන සුඛෝභෝගීත්වය කවුරු රවට්ටන්නේ? අර ටිබෙට් ජාතික යෝගාචරයේ කියලා තියෙනවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ දිව පිනවීම පිණිස මොන්න තරම් රසමසවලු හොයනවාද මොන තරම් සූපසාත්‍ර පොත් කියවනවාද මොන තරම් භෝජන සංග්‍රහවලට යනවාද නමුත් අවසානයේ මරණ මොහොතදී සෙම ටිකක් ඇවිල්ලා ගලව ගන්න බැරුව දිවේ පැටලි පැටලි තිබිලා ඒකෙම තමයි මැරලා යන්නේ. ඔන්නෝක තමයි සත්‍යය. එතකන් තමයි මේ ජීව නලවන්නේ. මේ පුද්ගලයා ලියලා තියෙනවා සත්‍ය මේකනම් ඊට පස්සේ මම රස මතින් රසගේදයට ලක් වෙලා ලෝකයට විහිළු සපයන්න යන්නේ අවසාන රසය උච්චරයි Tamangeම සෙම ටික විතරයි ඒ වගේ මේ සෑම රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියලා බලපුවාම මොන විදිහට අපිව දාසකත්වයටපත් කරගෙන වාල් තත්වයටපත් කරන බත් බැලියෝ වාගේ මේ පහින් දිනවා මේ කඹරනවා මේ හම්බ කරනවා අන්තිම මොකද්ද ප්‍රෝජනේ පිණිස ගන්නේ ආහනේ ටික බලපුවම අපිට මෙච්චර කලබල වෙන්න, මෙච්චර ඊර්ෂ්‍යාකරන්න, මෙච්චර මාන්නකාර වෙන්න, එහෙම නැත්නම් මසුරුකම් කරන්න දෙයක් ඇත්තේ නැහැ. ලෝක ආහාර සංවිධානයේ පවා කියනවා අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම මානවයට ඇති. නමුත් මේවා සමසේ බෙදී යන්නේ නැහැ. ඇත්තටම යන්නේ නැත්තට නැහැ. ඒ ලැබෙන්න ලැබෙන්න ඒ කිසිම කෙනෙක් ඇති කියන ගතියකුත් නැහැ. ඒ මතින් අනික් අය පාලනය කරන්න තියෙන ශක්ති විශාල අධිකාරියක් කියලා හිතාන ඉන්නවා. මේක අපි මේ ලෝක ආහාර සංවිධානයේ ආහාර වලට දැම්මට අපි ඒ දිනදත් උහම තමයි වැඩ පිළිවෙල. අපිට කවදාක සීමාව තේරෙන්නේ නැහැ. යම් තාක් මේ කාම ලෝකේ සීමාව නොතේරෙන තාක්කල් අපි පෘථග්ජනය කියලා කියනවා. කාම ලෝක වස්තු වල ප්‍රයෝජනේ ගන්න කෙනා. ප්‍රයෝජනගෙන පාවිච්චි කරන කෙනාට ආර්යයන් වහන්සේ කියලා කියනවා. ඒ ආර්යත්වයට කවදාකවත් මේ තීරණ පරිඥා පහාන පරිඥා කියන දේවල් තමා වශයෙන් අත්දකින්න නැතුව කරන්න බෑ. ඉතින් සරුවච්චන් ආංශේ මේ තුනම කරලා තීරණ පරිඥා පහාන පරිඥා වශයෙන් හොඳට කරලා උන්වහන්සේ ඒක මේ කාම ලෝකයට ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීම තමයි මේ සවක්ඛාත ගුණය මතක් කරන්නේ. මේ සවක්ඛාත ධර්මිනේ ඕනනම් PhD කරන්න මේ සුතමේ වශයෙන් කෙරුවත් පාඩුවක් නෑ. ඒකේ ඕනම ලෝක විශයකට තරම් කරන්න පුළුවන් සුතමේ ඥානයක් තියෙනවා. ඒකම ඕනම විදියකට තර්කයට ඕනම තැනක ජය ගන්න විදිහේ තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් තීරණ පරිඥාවක් තියෙනවා. නමුත් ඒක නෙවෙයි අපේ වෙනස ඇති කරන්නේ අන්තිමට මේ පහාන පරිඥා. අන්නේ පහාන පරිඥා කවදාකවත් අර කියන සුතමේ ඥාන වගේ තියෙන ඥාත පරිඥාවෙන් යගේම තර්කයට ගැලපෙන තීරණ පරිඥාවෙන් තොරව වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මට්ටම් තුනම එහා පැත්තට ගියොත් එවැනි කෙනාට වැටෙන ධර්මයේ ස්වකහාත ගුණය තමයි සරුවචන් වහන්සේ අපිට මේ කියලා දෙන්න හදාන්නේ. නැත්නම් සුවක්කාද කියන වචනේ කියනකොට අපිට නැගෙන චිත්‍ර නෙවෙයි. ඒ නිසා ඒක අපි පරිවර්තනයකටපත් වීමෙන් අපි තුල පරිණාමයක් සිදු වීමෙන්ම අර්ථය දෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් සුතමේ මට්ටමේ නැත්නම් පරියාත්ති මට්ටමේ සුවක්කාත ගුණේ ගන්න. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ. අපි මෙතුවක් කල සංසාරේ කොච්චර දෝ මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදින්න පින් කරන්නේ. ඉල්ල ඉල්ලා. අපිට manussාත්ම භාවයක් ලැබේවා කියලා අපි පින් කරලා ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ ලැබෙන manussාත්ම භාවයේ අන්ධ නොවේවා, බීරි නොවේවා, කොර නොවේවා ආදි වශයෙන් ඉල්ලලා තියෙන මේ සියරම දැන් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට කල්යාණ මිත්‍රස්වර ලැබේවා, බණහන් ලැබේවා, පැවිද්ද තිබේවා ආදි වශයෙන් ලෝකේ මේ සියරම හම්බෙලා තියෙද්දිත් බලන්න අපේ දුකේ වෙනසක් කළා තියෙනවද කියලා? අපි මේවට එnde ඉස්සලා නම් මේවා බොහෝම ලොකු දේවල් කියලා හිතාන හිටියා. ආවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මොකද මේ ධර්මතාවම ඒ කියන්නේ ওই කියන ලැබුවා වූ ඒ දුෂ්කර තා එනතම මේ දුර්ලභ වූ දේවල් අපි තාම සාක්ෂාත්කරණය කරන එක වැඩ අරගන්න. ඒක වැඩ ගත්තයි කියලා කියන්නේ ඒ ක්ෂණ සම්පත්‍ය වැඩ ගත්තයි කියලා කියන්නේ මිනිස්සෙකුට පමණක් වෙන කිසිම තිරසනෙකුට හිතා ගන්න බැරි තත්ත්වයක්. ඉතින් ඒ තේ කරන්න පුළුවන් තරම් පිනක් තියෙද්දි, ශක්තිය තියෙද්දි තිරසනුම් කරන තාලෙට ආහාර, නිද්‍රා, භය, මෛතුන කියන හතරෙන් අපි නතර වෙනවා නම් මොකද්ද වෙනස? තිරසනාගේ මේ මෙච්චර පින් කරලා ස්ථින සම්පත්තිය ලබාගත් අපේ ඇති වෙනස. ඒකත් මේ තීර්ණ පරිඥා මට්ටමින් නතර කරනවා නම් අපිට මේ සක්කාත ගුණේ සම්පූර්ණ අභිෂේකයක් ලබන්නවා. තීර්ණ පරිඥා ඥාත පරිඥා තීර්ණ පරිඥා පහු කරලා ප්‍රහාණ පරිඥාට ගිය දවසේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ ලැබුණා වූ මේ වටිනා අවස්ථාවල් අපි ඇත්තටම ක්‍රියාවත් කරයි කියලා. එතකොට අමුතු මාන වගයක් අමුතු මාන කියලා තමයි කියන්න වෙන්නේ තේරෙන පටන් ගන්නවා මේ ප්‍රහාණ පරිඥාව සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ දැන් මේ චිත්තක්ෂණේ පමණයි. ඊයේක කරන්න බෑ හෙට කරන්නත් බෑ. ඒක සිද්ධ වෙන්නේ මේ දැන්ම තමයි. මෙතනම තමයි මට විතරයි. අපි කොච්චර ප්‍රහාණ කරත් සරුවත්යන්සේ කොච්චර සර්වඥතා ඥාණයට ගැලවෙන්න ප්‍රහාණය කරත් උන්වහන්සේට ඒ ප්‍රහාණ කරපු ශක්තිය රාහුල කුමාරයට දෙන්න බැරි වුණා. යසෝදරාවට දෙන්න බැරි වුණා, පියම රජුරවන්ට දෙන්න බැරි වුණා කිව්වා මෙන්න මෙහෙමයි කරන ක්‍රමේ පුළුවන් කරගන්න. ඒ නිසා මේ ප්‍රහාණ පරිඥාව කාගේවත් දෙයක් අපිට ලැබෙයි කියලා හිතන්න එපා. කායවත් සුභාසින්චනයක් ලැබෙයි කියලා හිතන්නත් එපා. පැතුවට ලැබෙයි කියලා හිතන්නත් එපා. ඇඬුවට ලැබෙයි කියලා හිතන්නත් එපා. කල යුත්තක් තියෙනවා. මේ සක්කාත ධර්ම විනයේ පෙන්වන විදිහට කල යුතු දේ කරන්නේ නැතුව ලැබෙන්නේ නැහැ. ඒ වගේම හොඳට කල්පනා කරලා බලන්න මේක නොකරන්න කරන්න බෑයි කියලා හිතන යම් නුසුදුසුකමක් අපේ ළඟ තියෙනවද කියලා. මොන මොන සුදුසුකමක්වත් නැහැ. තියෙන්නේ කාම ආසාව විතරයි. අපි මේ වැඩ නොකරන ඉදිරිපත් කරන සෑම නිදාසර කාරණාවක් තුළම තියෙන්නේ හැංගිච්ච හෝ ඍජු කාම ආසාවක්. ඉතින් ඒකේ ඒව කිව්වයි කියලා අපි අනෙක් ලෝකේ රැවටුණත් නැතත් ප්‍රසුපතිපලය අනිවාර්යයෙන්ම අපි ළඟ නිසා අපි මේ කවුරු රවටනද මේ කාම ආසාවට නිදාසර කරනු තියෙන්නේ. ඒව නැත්තම් අපි උත්සාහ කරනවා අද මේ කරන වැඩ හෙටට මීට වැඩි ටිකක් අනිද්දාට මීට වැඩි ටිකක් වශයෙන් ඒ පරහාන ප්‍රඥාව දක්වාම ටික ටික ටික කරගෙන යනකොට ඒක විසින්මත් පාරක් පාදලා දෙන ගතියක් තියෙනවා. ඒකනේ අපි නැවත නැවත මේ විදිහට මේ කල්යාණ මිත්‍ර සමුච්චයකට එකතු වෙන්නේ. මේකට එනකොට මෙතන ඉන්න දෙන්නේ කවදාකවත් එකතු වෙලා ගත්ත තීන්දුවක් නෙමෙයි මේ. තනි තනිව අපි තීන්දුව ගත්තේ. දැන් අපි මේක වහලයකට එකතු වෙලා මෙච්චර ජයයට වැඩ කරන්නේ. ඒ ධර්ම න්‍යායක් තමයි වැඩ කරන්නේ. අන්න ඒ ධර්ම න්‍යාය ඉදිරියට යන්න නම් අපි ඒ ස්වාධීනව අපිට ගන්න තියෙන තීන්දුව ටික කරගෙන ගියොත් ධර්මයේ යම් ආකාරයකට ඒ ඥාත පරිඥා තීරණ පරිඥා පහන පරිඥා විදිහට සුවක්කාත වෙනවනම් ඒ ප්‍රමාණයට අපි ධර්මයෙන් පෙඟිච්ච ධර්මමය ස්තූපයක් බවටපත් වෙනවා. ධර්මයෙන් ආරක්ෂා ලබන්නෙක් බවටපත් වෙනවා. අපි යම් ප්‍රමාණයකට ඥාත පරිඥා කියන ධර්මේ විතරක් ආරක්ෂා කළොත් ධර්මයේ ඥාත පරිඥා ආරක්ෂාව අපිට ලැබෙනවා. අපි ධම්ම ඥාත පරිඥා තීර්ණ පරිඥා කියන දෙකම ධර්මයේ වශයෙන් ආරක්ෂා කළොත් අපිට ධර්මයෙන් ඥාත පරිඥා තීර්ණ පරිඥා කියන ආරක්ෂාව ලැබෙනවා. අපි ඥාත පරිඥා තීර්ණ පරිඥා පහාන පරිඥා කියන තුනම ආරක්ෂා කළොත් එහෙම නැත්නම් පැක්කොත් සමාදන් වුණොත් අපිට ධර්මයෙන් ඒ තුනම ලැබෙනවා. ඒ නිසා අපිට කාගේවත් දෝෂයක් කියන්නත් බෑ. කාටවත් පටවන්නත් බෑ. අපිට හම්බෙච්ච මේ සූත්‍ර අවස්ථාවේ ඇත්තටම මානවයාට හම්බෙච්ච විශාලම මානව අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම තමන් වශයෙන් ක්‍රියාත්මක කරන්නේ නැතුව පිට අයට දොස් කියනවායි කියන එකට සරුවචනංශේ වග කියන්නේ. මොකද උන්වහන්සේ ස්වකහාතව මේ ධර්මයේ දේශනා කළ තිනවා මනාකොට දේශනා කළ තිනවා අහන්නකොට තේරෙනවා මේ යමක් දැනට සිද්ධ වෙනවා ඒකට මම වග කියනවා. ඒකට අපි උත්සාහ කරන්නේ කාරණා අනු අනුන්ට හේතු කරන්න. ඒ හේතු කරන්න හේතු හේතු කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගනිමු මේ අද දවසෙන් පටන් ගන්න මේ වැඩපිළිවෙලේ අපේ වැඩ කිසි විදියකටත් මේ ඥාත පරිඥාවෙන් නතර කරගන්න නැතුව ඥාත පරිඥාවෙන් තීර්ණ පරිඥා කියන දෙකෙන් නතර කරගන්න නැතුව හැකි පමණින් අපි ළඟ තියෙන මේ කෙලෙස් ප්‍රහාණ පරිඥාවෙන් දුරු කිරීමෙන් අපි එනකොට තිබුණු බරදල දනු ගති වෙනුවට මේන් ඉවර කළා යනකොට සැහැල්ලු මෘතු ගති කෙලෙස් නැති ගති ඇති කරගන්න අපිට මේ ධර්ම කොටාස ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එකිනෙකා කරේ පවත්වන සමගිය තුලින් අපිට මේ කටයුත්ත නිසින්ින්ද ඒ කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අවස්වරයේ කරන ධර්ම දේශනාව මෙතනින් සම්නිම කරන්න බලාපොරොත්තු වෙනවා. සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එකට 12 මාට පටන් අරගත්තේ දැන් වෙලාව 1යි 40 වෙලා තියෙනවා බලාපොරොත්තු වෙනවා දෙකට ඒ තරුණ පිරිස වෙනුවෙන් කරන වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න කෙසේ නමුත් චාරිත්‍රානුකූලව මම ආරාධනා කර සිටිනවා මේ ඉදිරිපත් කරපු ධර්ම කොටාසවල හෝ ඒ මතින් නැගෙන ප්‍රශ්නයක් හෝ නොතේරෙනයක් හෝ ප්‍රකාශයක් හෝ විවේචනයක් තියෙනවනම් වෙලාව හැටියට ඉදිරිපත් කරනවා නම් අපි ඒක ඒකට ආරාධනා කර සිටිනවා විෘත් ධර්ම සාකච්ඡාවක ශීර්ෂයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්න. තීරණය කරන දෙයක් ඒකට අභිහිතව මූණ දෙන තරම් පසුබිමක් පෞරුෂත්වයක් ඇති කිරීම තමයි ඥාත පරිඥාවේ තීරණ පරිඥාවේ තියෙන්නේ. ඒව වෙනවා අපි බලන් හදනේව මකණ්ඩයි හදන්නේ. අපි ඒවට බය නිසා අපි මඟ අරින්න හදනවා. මඟ ඇරෙටි කැරක් කැරක් කැරක් කැරක් ආපහු එනවා. ඒකට මූණ දෙන්නේ. නැසලිය මූණ දෙන්න පුළුවන් ශක්තිය එනකොට අපිව අඹරවගෙන යනවා. ඒ කියන්නේ අපි අපි ළඟ තිබුණු මේ ලාමක ගති ඔක්කොම අයින් කරලා මයි වචනේ කියන හැම කෙල්ලෙක්ම කොල්ලෙක් වෙනවා. ඒක ඉතින් මම අත්දකලා තියෙන දෙයක්. ඔය ඔය තියෙන ගෑනු ගති, චල්චුරු ගති මොකක්වත් නැහැ. කඩාගෙන යනවා බුල්ඩෝසරේ වගේ තමයි. කැමති නැද්ද මන් දන්නේ නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් භාවනා නොකර නිකන්. ඒක මම හොඳටම දකින දෙයක්. ඔයගොල්ලෝ හිතාන ඉන්න ඔය ගෑනු ගති මොන කිසිම සෛලිකාවක් මොකක්වත් නැහැ. ඒක ඔක්කොම මේ පටවගත්ත දේවල්. ඔක්කොම අයින් කරලා සම්පූර්ණ බුද්ධ පුත්‍ර බවට පත් වෙනවා මේ තීන පරිඥාදී හරියට මුණ දුන්නා. ඒ වගේම ඥාන නැගතිය වෙච්ච කොල්ලෝ ඉන්නේ. ඒත් කට්ටියත් නැගිටලා ගන්න. ඒකට කරන්න දෙයක් නැහැ. එතෙන් ගියාට පස්සේ පොල් කටු වලින් ගැරඩි ඇදලා ගත්තා වගේ අම්පරවගෙන යන්නේ හරියට. ඉතුරු වෙන්නේ ධර්මය. අපි ගෙනේ අපි අපි විසින් අපිට අපි ඔළුවට දාගෙන තියෙන මේ හීනමාන ගති, අපි විසින් දාගෙන තියෙන මේ මට බෑ මට නෑ මම නෑ මේ චරිචුරු සේරම යනවා. ඊළ හැකි සංඥාව ඒක නිකන් මේ සාරයක් වශයෙන්, ස්පිරිට්ුවක් වශයෙන් මේ බුදුහාමුදුරන්ගේ තිබුණ ගුණ ටික එයින් අපි යම් කොටසක් තියෙනවානේ. ඒ ටික මතුවලා අතට හම් වෙන පටන් ගන්නවා. ඒක ඉදිරියටම යන්නේ. ඒ තීරණ පරිඥාව හරි තීරණාත්මකයි. ඇත්තටම අපි බයයි ඒකයි වෙලා තියෙන්නේ. කිසියම් දෙයක් මේ බුද්ධ ධර්මයේ අපිට නොයට එන මොනක්වත් නැහැ. ඒව එනකොට පස්සේ එන්න කියනවා, හෙට එන්නම් කියනවා, පවුලෙන් අහලා එනකන් ඉන්න කියනවා. ඕක නිසා ඉති වෙන්නේ නැහැ. තීන පරිඥාවේදී සීල නැත්නම් කෙලිම සෛලම් තමයි. පිස්සන් කොටුවේම තමයි. ඒක මොකක්වත් නැහැ. ළමරු පොතුත් ලියනවා අනම්මනම් කරනවා පේන්න පටන් අර ගන්නවා මේගොල්ලන්ට හරපද්ධතියක් නැහැ. ඇතුළත සදාචාරම චාරාත්මක වගකීමක් නැතුව මේ වගේ භයානක දේවල් කරන්න ගියාම කරකෝල ගහනවා. සරුංගලේ කූරිය ගැහුවා. ගහන පටන් ගන්නවා. ඉතින්දි ඔක්කොම ලයින්මන්ට්ස් එනවා. සමබර භාව, අභ්‍යන්තර ආධ්‍යාත්මික සමබර භාව. ඒක ඇත්තටම උනේ නැත්තම් තීර්ණ ප්‍රඥාවට කිට්ටු කරනකොට ලකුණු පෙන්නනවා. මෙන්න මේ මේ තැන්වල අඩුපාඩු තියෙනවා හදාගන්නයි කියන්නේ. ගොක් වාර පෙන්නනවා. ඒක කරන්නේ නැතුව ඉස්සරහට ගියොත් ඉතින් ඊට පස්සේ මේ සම්පූර්ණ ට්විස්ට් එකක් යන්න පටන් ගන්නවා. ඒක තමයි මේ මානසික රෝග තියෙන කට්ටියගේ ওই බයිපෝලා අනම්මන තියෙන කට්ටියගේ සම්පූර්ණ ඇක්‍රවේට් වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒගොල්ලෝ සුව කරන්න බෑ කියලා. ඒගොල්ලන්ට භවනා නෙවෙයි ඒකෝර කරන්න වෙන්නේ සීලයට දාන්න වෙනවා ගියරක පස්සට දාන්න. සීලය හදාගෙන ඉදිරියට ගියොත් ඒ පුද්ගලයාටම තේරෙනවා වෙනදාට වැඩිය ප්‍රශ්නට මුහුණ දෙන්න පුළුවන් කියලා. හැබැයි භාවනාවෙන් උත්තර දෙන්න බෑ. ඒකට අපි කියනවා අදි සීල තත්ත්වයටපත් වෙනවා. සීලය අදි සීලයටපත් වෙනවා. චිත්ත සත්‍ය අදි චිත්ත තත්ත්වයටපත් වෙනවා. ප්‍රඥාව අදි ප්‍රඥාව බාටපත් වෙනවා. ඒක තේරෙන්නේ Tamangeme මේ අධ්‍යාත්මෙමයි තේරෙන්නේ. කවුරුත් ඇවිල්ලා සාතික දෙනව නෙවෙයි අපිට තේරෙන පටන් ගන්නවා යමක් අහුවාම ඒකට අභීතව නොසැලී බුද්ධ පුත්‍රෙක් විදිහට බුද්ධ දුහිත්‍රාවක් විදිහට මොන දෙන්න පුළුවන් ශක්තියක් එනවා. මේක අපි හිතාගෙන හිටියේ නෑ. ඕන විභාගයකට ගියාට අන්දන අපේ පන්තියක ඉන්න දක්ෂකම නෙවෙයි විභාගයෙන් මැනෙන්නේ. විභාගය ගියාට පස්සේ ඒ දන්න දේ පැහැදිලිව ලියන්නම් ඒකට මුණ දෙන ගතියක් ඕන. ඒ වගේම සමුක පරීක්ෂණයට ගිහිල්ලා තමයි දන්න ටික කියාගන්න ඒක සෑහෙන මුණ දෙන ගතියක් වань. අද හරි අඩුයි. ඒ කියන්නේ ඒක නිසා අධ්‍යාපනඥයෝ හොඳටම දන්නවා විභාගයකින් දැනුම මනින්න බෑ කියලා. විභාගයෙන් මන්නේ වෙන මොකද්ද ඔය? දැනුම තියෙන ඔක්කොමලා මේ විභාගයෙන් තියෙනව නෙවෙයි. ලස්සනම කට්ටිය රූප සුන්දරී වෙනවයි කියලා දෙයක් නැහැ. ඒ දා ඉස්සුපත් වෙච්ච එක නයි කවුරු හරි තමයි සුන්දරී බවටපත් වෙන්නේ. ලස්සන කට්ටිය යන්නෙත් නැහැ. නෑ නැවත නැවත බැලීම. නැවත නැවත ඒක වෙනකොට ලේසර් බීම් එක වගේ අල්ට්‍රා වයලට් එකමයි කුඩු කර කර කුඩු කර කර ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට යනවා. ඉතින් එතකොට වෙන්නේ දාඩිය දානවා, සහලවනවා නිකන්. වමනේ යන්න එන්න හදනවා වගේ නිකන්. හරි වෙහෙස තත්යකට එනවා. මේ එකක්වත් මේ දරා ගන්න බැරි නෑ. ඈස්ට් වෙලා ගියොත් නායක සමස ඉන්න කාලේ කිව්වේ මෙච්චරයි. ඒ පළවෙනි දවසේ බය වෙනවා. ස්කෝල ගති, කෝඩු ගති මතුවලා මෙහෙම දෙයක් නෙවෙයිනේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඊගාද ගුරුවරයාට හරියට කියන්න පුළුවන් මට මෙන්න මෙහෙම දෙයක් හුඟ දෙනෙක් කියන්නේ නැහැ. ඒක හිතනවා වැරදිලයි කියලා. ගුරුවරට කිව්වොත් ගුරුවරයා හරියට ඔය ඔය ජාතක කතාවල තියෙන මෙහෙම යනකොට උඹට යකෙක් හම් මේ අඟුරු කැල දීපන්. මෙන්න මේක දීපන් කියලා ඔය කියලා දෙන අනිත් වගේ ගුරුවරයා දෙනවා මෙන්න මේක ඔබ මෙනෙහි කරපන් බුදුන් මෙනෙහි කරපන්. සීල මෙනෙහි කරපන්. එහෙ නැත්නම් මරණ මරිච්චයි කියලා ඵලයක්. කියනකොට අර දේවල් වල තියෙන අර තියෙන විභූෂණ ගතිය නැති වෙලා යනකොට Taman පන්නරයක් ලබනවා. Tamanට තේරෙන පටන් අරගන්න මේකට දිව්වනම් එලවෙලව කනවා. මුණ දුන්න නිසා හරි. එතකොට සීලෙත් නැගිල්ලක් ඇති වෙනවා. හැබැයි වෙන්නේ නැවත නැවත මුණ දීමේ අභීත භාවය තමයි මෙතෙන්ට අවශ්‍ය කරන්නේ. භාවිතේ බහුලී කරෝති කියන එක. භාවිත මනසක් බහුලී කරපදායක් කෙනකොට ඒ බුද්ධයට තේරෙනවා මේ හැම බාධකයක්ම අපිට අපි අභිෂේක කරනවා. දුවන්න පටන් අරගත්තොත් බාධකේ අපිට බාධා කරනවා. ඒ බාධකයට මුණ දුන්නොත් ඕනෙම බාධකයකට මුණ දුන්නොත් ඒ පුද්ගලට ඒක ප්‍රගති පරීක්ෂණයක් වෙනවා. පෙර පෙරදුනක් බයක් නැහැ. වාදකයට මොන දිලා පැරතුණත් දියුව වගේ නෙවෙයි. ඒකට ඇති කරන්නේ ඔය මේ තීර්ණ පරිඥාවේදී තමයි ඒ පෞරුෂත්ව ගුණ ඔක්කොම ඒ කියන්නේ ඔය හීනමාන ගතිය නෑ බෑ කියන ගතිය ඔක්කොම පෙන්වන්න පටන් අර ගන්නවා මේක මනෝ විකාරයක් බව. ඒ නැත්නම් අපි විහිං මේ ප්‍රක්ෂේපණය කරන ලද්දක් මේකට මුහුණ දෙන්න පටන් අරගත්තොත් අපි ඔක්කොගම තියෙන මනුස්සත්වයේ සෑහෙනවා ඇති. අපි ඉම්පර්ෆෙක්ට් වුණාට අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා මෙතන ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට යන්න පුළුවන් හැබැයි මුහුණ දෙන්න. කලිත කිරීම කියපහම මේ චාරිත්‍ර ටික වැඩේ. නොකලිත නොකිරීම කියවම වාරිත්‍ර ටික. විරමණ සීලය. මුළු මුළු ආධ්‍යාත්මයේම ආගම ධර්මයේ බවට පත් වෙන පුරුකෝතන තමයි. ආගම අපිට උගන්වන්නේ කලියුත් කරන්න. එතකොට මේ ඕනේ ඉවත් කරනවා නැතිවත් කරනවා විකාර වැඩ වගේක් එකතු වෙනවා මේ ආගමික චාරිත්‍ර ගොඩක් ඉතුරු වෙනවා. නොකලිත නොකරන්න ගියාම මොකක්වත් නැහැ. මේ වෙලාවට මතුවෙන දේ නොකළ යුතු නොකරන් ඉන්නවනම් ඊට වැඩිය බොහොම ආධ්‍යාත්මිකයි වැඩේ. හැබැයි කළ යුතු කිරීම මිස නොකළ යුතු නොකිරීම ඉගෙන ගන්න අමාරුයි. චාරිත්‍ර තුලින් තමයි වාරිත්‍රයට යන්නේ. මොකද චාරිත්‍ර සීලයට වැඩිය වාරිත්‍ර සීලය හරි ගැඹුරුයි. ඉතින් මේ මේ මේ සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය හතර මේ හතක් වූ මේ වාචික ක්‍රියා. එච්චරයි. ඒක ඕ පැහැදිලි නොකලිට නොකිරීම කියන එක. මොකද ඒව අපිට වෙනවට අපි කැමති නැහැ. අපි මැරෙනවට කැමති නැහැ. අපි බඩු හොරකම් කරනවට කැමති නැහැ. අපේ කාම වස්තු මිත්‍යාචාරය කරන කැමති නැහැ. අපි බොරුවෙන් කෙලිමින් සත්‍යයෙන් පරිසරයෙන් පෙළෙන්න කැමති නැත්තම් අනුමුත් නැහැ. මොකද අපි ඒක නොකලිට නොකිරීමෙන් කලිට කිරීමට වැඩිය කුසල් වෙනවා කියලා හිතා ගන්න තරම් අපිට තාම සමහර වෙලාවට මේ දේවල් ඍජු නැහැ. කලිට කිරීමට පෙළඹවීමෙන් තමයි අපි මේ ලාමක පැත්තකට වැටෙනවා. හැබැයි ඒක මර නොකල යුතු නොකිරීමට පෙරහුරුවක් වෙනවා. චාරිත්‍ර වාරිත්‍ර දෙක තමයි අතරම හරියම ලේසි කිසිම වියදමක් නැති අධි කුසල් කරන්න පුළුවන් තැන තමයි නොකල යුතු නොකර සිටීම. මේක දැනගෙන කරන්න ඕනේ. සමාදාය සික්කත සික්ඛාපදේසු. වහයටවත් නොදැන කෙරෙන එක නෙමෙයි. මේ දේ මම කරන්නේ මේ ශිෂ්ටාචාරේ නාමයෙන්. නැත්නම් මේ අරුවතෙන් සඳහන් කරන කුල ගෞරවේ නාමයෙන් හරි කමන්නේ නොකර ඉදී කියන. ස්ථානයේ නමෙන් හරි කමන්න නොකර හිටියොත් ඒ ලොකු ජයග්‍රහණයක් ඇත්තටම ශිෂ්ටාචාරකම මනින්න තියෙන ගැඹුරුම මින්ම තමයි නොකල යුතු නොපනත්කම් කරන මේ ජන සමාජය තමයි වඩාම ශිෂ්ටාචාර. හරිම කල්චර්, හරිම මහත්ම ගති ඇති පිරිසක් වශයෙන් තියෙන්නේ නොකල යුතු ගන්නව කියන ඉතින්. දැන් අපි තා විනාඩි 10ක් ඉතුරු කරනවා මේ අනික් වැඩ පිළිවෙල සූදානම් වීම සඳහා මෙතෙන් නතර වෙනවා. කෙසේ නමුත් අපි හවසත් හතට හමුවෙන්න බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාවක් මාර්ගයෙන්. අද දවසේ වැඩ පිළිවෙලට මේකම මේ ධර්ම ගුණ තව එකක් අපි ඉදිරියෙන් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට ගොඩක් වෙලා හම්බ වෙනවා අපේ නායක ස්වාමීන් මතක් කරපු විදිහට ප්‍රශ්න තියෙනවා නම් ඒක ලිඛිතව ඉදිරිපත් කරන්න නැත්නම් මේ වගේ අපි සම්මුඛව ඉදිරිපත් කරලා ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඒ මේ පිළිසෙට මේ තැනට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ප්‍රායෝගික ප්‍රශ්න මිසක් විසඳ ගන්න බැරි මූලධර්ම ප්‍රශ්න ගෙනලා අපිට ඉවරක් කරන්න බෑ. ඒ සඳහා වෙලාව ලැබෙනවා අපිට හැන්දෑවේ ධර්ම දේශනාවක් පස්සේ. එහෙනම් අපි මෙතනින් ධර්ම දේශනා සතිವಾರේ સમાપ્ત කරනවා. සාදු සාදු